සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ හිත සකස් කරගන්න ඕනේ අපි මේ ලෝකය ලෝකයේ සත්‍ය తত্ত্বය දකින්න පුළුවන් විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඉතින් ඒක බොහොම පාර දූර වගකීමක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම දැනෙච්ච අය එවැනි උසස් මානසික තත්වයකට තමන්ගේ හිතපත් කරගන්න උත්සාහ කරනවා. අනුපස්සනාව කියන්නේ මොකක්ද කියලා අපි මේ දිගටම මේ දින කීපයම සඳහන් කරා. දැන් අපිට තියෙන තව ඉතුරු වෙලා තියෙන මේ සතියේ ඊළඟ සතිය වෙනකොට පටිනිස්සග්ගානුපස්සනාවත් කතා කරලා ඉවර වෙනවා. අනුපස්සනා හතම කතා කරලා ඉවර වෙනවා. ඊට කලින් අපි සිහිය නුවණ වීරය කියන කාරණා තුන කතා කරා. අත්‍යවශ්‍ය දේවල් ටික ඊට පෙර අතුව විසුද්ධි හත පිළිබඳ කතා කරා. කියන්නේ අපිට අවශ්‍ය කරන ඉතාමත්ම ප්‍රබලම කාරණා ටිකක් තමයි මේ කතා කරමින් ඉන්නේ. එවැනි தත්ත්වයට ලං වෙන්නේ කොහොමද කියලා කියන කාරණාවත් එක තමයි මම මේ ඔක්කොම සාකච්ඡා කරේ. එතකොට අපි දන්නවා කුඩාම ඒකකය ගැන මම මේ දවස්වල හරියට කතා කරනවා මොනවද අපේ ජීවිතයේ කුඩාම ඒකකය දැන් මල්ලක් තියනවා ලෙහන්ඩ මොකක්ද අපි ගන්න හැමදාම ගන්න උදාහරණේ ඒක ඇතුලේ තියෙන මොනවද කියලා බලා ගන්න නම් ඒක ලෙහෙලා බලන්න ඕනේ නේද පිටින් අල්ලලා බලලා හරියන්නේ නැහැ ඇතුලේ ලෙහෙලා බලපුවාම තව පොඩි පොඩි මල් ගොඩක් හම්බ වෙනවා දැන් ඇතුලේ තියෙනවා බලාගත්ත හැකිද බෑ හැබැයි ලොකු මල්ලක් නෙවෙයි මේක තනි එකක් නෙවෙයි එහෙනම් මලු ගොඩක් තිබිලා තියෙන කියලා තේරෙනවා ඒවත් එකක් එකක් එකක් ලෙහෙලා බලන බලනකොට ඒක ඇතුලේ තියෙන පොඩි පොඩි පෙට්ටි වගේ හම්බ වෙනවා එතකොට දැනගන්න මේක ඇතුලේ තිබිලා තියෙන පෙට්ටි කියලා නම් ඇතුලේ තියෙන මොනවද කියලා තාම දන්නේ නැහැ එතකොට අවසාන වශයෙන් ආය ලෙහෙලා බලන්න දෙයක් නැති තරමටම අන්තිම තැනටම යනකම් මේක ලෙහෙලා විස්තර කරලා බලපුවාම තමයි තේරෙන්නේ මේකේ සැබෑවටම තිබ්බදේ මොනවද කියලා. නේද? එතකොට මේක කෙනෙක් කිය මේකේ පෙට්ටි තිබිලා තියෙනවා. මාළු තිබිලා තියෙනවා, කුඩා මාළු තිබිලා තියෙනවා. කිව්වට හරියනවද? නෑ. නේද? අතට ඇතුලේ තිබ්බේ මොනවද කියන එක කියන්නේ. එහෙනම් අපි බෙදලා බෙදලා බෙදලා බෙදලා බලන්න වෙනව නේද? කුඩාම ඒකකය නේද මොනවද කියලා බලන්න වෙන්නේ. එතකොට අපේ ශරීරය කියන්නේ කුඩා මේකකයක්ද? නෑ බොහෝ දේවල් වලින් හැදිච්ච එකක්. මොකද බොහෝ දේවල් හැදිලා තියෙන මොනවද? කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට ඉතුරු ආදී වශයෙන් ඒ වගේ බොහෝ දේවල්. එතකොට කෙස් ලොම් නියදත් කියන්නේ කුඩාම දේවල්ද? නෑ ඒවා ආයෙ බෙදන්න පුළුවන්. ආයෙ බෙදන්න පුළුවන්. නේද? එහෙම බෙදාගෙන බෙදාගෙන ගියොත් අන්තිමට නවතින්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන පරමාර්ථ රූපයන් වල. ඒකට අපි කියනවා රූප කලාප කියලා නේද? ඒ වගේ මේ ශරීරය ගත්තහම මේ ජීවිතය ගත්තහම ඒ වගේ ප්‍රධාන ඒකක පහකින් තමයි හැදිලා තියෙන්නේ. ඒ මොනවද ඒ ප්‍රධාන ඒකක පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අනුන්ගේ ජීවිතත් එහෙමයි. හරිද? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ පහ පිළිබඳව යම්කිසි කෙනෙක් ගවේෂණය කරවුවොත් ඒ වගේ ලක්ෂණ අන්න ඒ ගවේෂණය කරන අවස්ථාවට නැත්නම් රූපයේ සත්‍ය తත්වය දැකීමට වේදනාවේ සත්‍ය తත්වය දකින්න එන්න ඒ කරන අනුපස්සනාවට දැන් අනිත් කියන්නකො අපි කියනවා අම්මා අනිත්‍යයි තාත්තා අනිත්‍යයි මගේ ශරීරය අනිත්‍යයි එතකොට හැම අනිත්‍යයි නේද ඔය එකක්වත් අනුපස්සනාවට වැටෙන්නේ නෑ අනිත්‍යානුපස්සනාවට වැටෙන්නේ නෑ ඒ ඔක්කොම අනිත්‍ය සංඥා හරිද අනිත්‍ය සංකාර පිළිබඳ තියෙන අනිත්‍ය කියලා හරි කියන්න පුළුවන් නමුත් අනිත්‍යානුපස්සනාවට වැටෙන්නේ නැහැ. එතකොට අනිත්‍යානුපස්සනා කියලා කියන්නේ අන්න අර කුඩාම ඒකකයේ අනිත්‍ය දැකීම. මොන වගේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන්හි අනිත්‍ය අපි දකිනවා නම් අන්න එතකොට කියනවා අනිත්‍යානුපස්සනා. එතකොට අනාත්මානුපස්සනා කියන්නේ ඒ වගේ. නේද? දුක්ඛානුපස්සනා කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් පරමාර්ථ ධර්මවල පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිනකොට අන්න එතකොට කියන අනිච්චානුපස්සනා කියලා. දැන් අද අපි ওই විදිහට මේක දිගටම කතා කරගෙන ආවා විරාගානුපස්සනා කියලා කිව්වේ. විරාගානුපස්සනම් භාවෙන් තෝරාගම් පජහති. අර පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන රාගය නැති වෙලා යනවා. හරිද? රාගය නැති වෙලා යනවා. විරා ඒකේ තියෙන ඒකේ තියෙන සත්‍ය తත්වය දැකීමෙන් අන්න ඒක තමයි විරාගානුපස්සනාව කියන්නේ. දැන් නිරෝධනං පස්සනම් භාවෙන්තෝ සමුදයං පජහති. හරි සමුදය කියන්නේ තණ්හාව නේද? ඒ කියන්නේ හේතුව, හේතුව එතකොට තණ්හාව. එහෙනම් තණ්හා නිරෝධය වීම නේද? ඒකත් පංච උපාදානස්කන්ධය තුලින්ම සිද්ධ වෙන දෙයක්. විරාගය කියන්නේ රාගය දුරු වීම, රාගය නැතිවීම නිරෝධය රාගය රාගය නැති වෙලා යෑම නිරෝධය. එතකොට ඒ පංච උපාදානස්කන්ධයේහිම තියෙන නිරෝධය නොයෙකුත් ආකාර උත්පාද නිරෝධය උපදින එක නැති වෙනවා. නේද? කය නිරෝධය නැති වෙන එක ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති වෙන කය නිරෝධය කියනවා. ඒ වගේම සමුච්ඡේද නිරෝධය කියලත් අපිට එකක් කියන්න පුළුවන්. ඒ මොකද්ද? රාගාදී කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒව නැති වෙන්නත් පාවිච්චි කරන්නේ, භාවිතා වෙන්නේ මේ පරමාර්ථ ධර්ම වශයෙන් තියෙන සංකාරමද නැද්ද? නේද? සකස් ඒකයි කියන්නේ සංකතය කියන මාර්ගයත් සංකතයි. හේතු නිසා සකස් වෙන එක. ඒකට අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් මේ නිරෝධානුපස්සනාව කියනකොට එක පැත්තකින් ඒ ඒ නිරෝධ එය පිළිබඳව මෙනෙහි කිරීම බලන්න ඒ Nirodhaයේ තියෙන වටිනාකම මොනවද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සියලු සංකාරයන් සමතයටපත් වෙන සබ්බූපති පරිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ හරි එතකොට ඒ විදිහට මේ පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වීම මෙනෙහි කිරීමට කියනවා පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වීම කියනකොට බලන්න පින්නත් මේ අපි අර විසෙන් විස නසනවා වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයම භාවිතා කරලා පංචපාදානස්කන්ධයේම තියෙන උපාදානය අයින් කරනවා. හරි? පංචපාදානස්කන්ධයේම තියෙන දේවල් භාවිතා කරලා ඒකේම තියෙන උපාදානයන් අයින් කිරීමක් තමයි මේ සිද්ධ වෙන්නේ බලන්න. ඇයි කොහොමද මේක වෙන්නේ? දැන් පටිච්චසමුපාද චක්‍රයක් තියෙනවා. මේකේ තණ්හාව හෝ අවිද්‍යාව තණ්හාව අවිද්‍යාව ඒවා සම්පූර්ණයෙන් නිරුද්ධ වීමෙන් මොකද වෙන්නේ? මේ පරිසම්පාද චක්‍ර කරනවා. නේද? කැඩීමෙන් නැවත තණ්හාව උපදින්නේ නැහැ. එතකොට මේ තියෙන ක්‍රමවේද නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ වාගේම තියෙන මේ නැතිවීමයි අපි මෙනෙහි කරන්නේ මේ නිරෝධ අනුපසනාවේදී. එතකොට ඒක මූලිකව අපි භංගානුපස්සනාව දක්වා වර්ධනය වෙනකොට තමයි මේක හොඳටම තේරෙන්න පටන් ගන්න. භංගානුපස්සනාව දක්වා වර්ධනය වෙනවා කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කළ යුතු තියෙනවා. ඒ ගැන අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මොකක්ද මේ මොකක්ද මේ වෙන්නේ කියන එක. නමුත් බොහෝ කාරණා කතා කරලා දැන් මේ මේ මේ අරමුණෙන් තමයි මේ යන්නේ මුලේ ධම්ම. හරිද? එතකොට පංච උපාදානස්කන්ධයේ නිරෝධය පිළිබඳවයි මේ අදහස් ඇති කරගන්න යන්නේ. මේකදී අපි යම් ප්‍රායෝගික ක්‍රමවේදයකට යන්න ඕනේ. භංගානුපස්සනාව කියන එක තියෙන්නේ කවර විසුද්ධියේද? ඒක තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ කවර තැනකද? හරිද? ඒකෙදි හම්බෙනවා අපිට නාම රූප පරිච්ඡේද ඥානය, පච්චේ පරිග්‍රහ ඥානය, සම්මස්සන ඥානය කියලා එකෙන් පස්සේ උද්‍යව්‍ය ඇතිවීම නැතිවීම මොනවද මේ නාම රූප පරිච්ඡේද කියලා කියන්නේ තමන්ගේම මේ ජීවිතේ නාම රූප කියන දෙකට කඩලා ඒ දෙක වෙන වෙන්න අපිට දැනෙන විදිහට මනස සකස් කරගත්තා කියන එකයි. පච්චේ පරිග්‍රහ කියලා කියන්නේ ඒකයි මම මේවා කලින් විස්තර කරලා හිටියේ මෙතෙන් දෙන්න කලින්. පච්චේ පරිග්‍රහ කියලා කියන්නේ මේ නාම රූප පරම්පරාව ඇතිවන හේතු දන්නා වූ මෙන්න මේ හේතු මේ අවිද්‍යාව හින්දා මේක ඇති වෙනවා මේක හින්දා මේක ඇති වෙනවා කියලා දැනෙන ස්වභාවය ඊළඟට සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ මේ ඔක්කොම කැටි කොටගෙන එකක් වශයෙන් මේ ලෝකෙම තියෙන ඔක්කොම ඔය කියන ධර්මතාවය තුළ තියෙනවා කියලා උපදින චේතනාව. හරි. ඒකත් එක්ක අපිට ත්‍රිලක්ෂණය තව හොඳට ප්‍රකට වෙනවා. ඒකත් එක්ක සංස්කාරයන්ගේ නැත්තම් මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක හොඳට ප්‍රකට වෙනවා. එහෙමත් ප්‍රකට වෙලා ඒ සිහියත් පවත්වාගෙන වාසය කරොත් යම්කිසි කෙනෙක් ඔය හැම වෙලෙම ඒ උපදින සිහිය පවත්තන්න ඕන. නාම රූප පරිච්ඡේදව උපදින සිහිය පවත්වා ගැනීමෙන් එයාට පුළුවන්කම තියෙනවා පච්චේ පරිග්‍රහ ඥාණයට එන්න. පච්චේ පරිග්‍රහ ඥාණයට ආපුවාම උපදින සිහිය පවත්වා ගැනීමෙන් පුළුවන්කම තියෙනවා සම්මස්සන ඥාණයට එන්න සම්මස්සන ඥානයේ සිහිය පවත්වා ගැනීමෙන් පුළුවන්කම තියෙනවා උද්‍යව ඥාණයට එන්න උද්‍යව ඥානයේ සිහිය පවත්වා ගැනීමෙන් ඉන්න කෙනාට පුළුවන්කම තියෙනවා වංගානුපස්සනාවට එන්න. වංගානුපස්සනාවට ආපුවම එයාට මේකේ පළවෙනි පියවර හම්බෙනවා. ඒ කියන්නේ නිරෝධානුපස්සනාව එයාට දැනෙනවා මේ සියලුම පංචපාදානස්කන්ධයේ සියලු දේ ඇතිව නැති වෙන බව. ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවා කියලා දැනෙනවා. හරිද? එතකොට නැති වෙන බව ප්‍රකට වෙනවා. බංග ප්‍රකට වෙනවා. ඒතර කය නිරෝධයයි මේ ප්‍රකට වෙන්නේ. හරි? ඉතින් අන්නේ එතන ඉස්සෙල්ලා හදාගන්න ඕනේ. එතකොට යාට ලොකු අදහසක් තියෙනවා මේ ඇති වෙන ඇති වෙන හැමදේම නැති වෙන නැති වෙන එකට සංස්කාරයන් බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යනවා නැවත හට ගන්නවා නැවත බිඳි බිඳි යනවා නැවත හට ගන්නවා නැවත බිඳි බිඳි යනවා ඒක බිඳි බිඳි යෑමම ප්‍රකට වෙනවා අන්න ඒ தත්ත්වයට අපි මේ මානසිකාරය අපේ ගන්න ඕනේ ඒක ගැනීම තමයි අපේ මේ ඉස්සෙල්ලාම අපේ අරමුණ තියෙන්නේ ඇති වෙන නැති වෙන බව නමුත් නැත්තරම නැති වෙන ඒවා තියෙනවද නැද්ද ආය නූපදින්නම නැති වෙන අවස්ථාවලුත් තියෙනවා මේකේ. ඒ මොනවද? මොන නිරෝධානුපස්සනාවේදී අපි අවධානය යොමු වෙන්න ඕන එක තැනක් තමයි එතන. පීඩිතද නැද්ද තණ්හාව? නේද? තණ්හාව පීඩිතද නැද්ද? බලන්න අරගෙන මට ඉවරක් නැති දුක් දෙන්නේ ශෝක බය ඇති කරවන්නේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි උපදින්නා වූ තණ්හාව. නේද? ඒ අදහස තියනවද නේද? ඒ අදහස තියනවද කියලා මම හැමදාම විමසලා තියෙනවා. අපි මුලදීම ගොඩක් විමසුවවක බලන්න දරුවෙක් හිතුවක්කාර වැඩක් කරපුවාම නැත්තම් එයා කියන දේ අහන්න නැති වුනහම දුක් උපදිනවා. කෙනෙක් අසනීප වුනහම දුක් උපදිනවා. කෙනෙක් අසනීප වෙච්ච හින්දා අපිට දුකක් ඉපදුනහම අපිට හිතෙන්නේ මොකක් අපෙන් අහලා ඇයිවා දුකෙන් ඉන්නේ? අහවලා අසනීප හින්දානේ. අහවලා අසනීප හින්දානේ. හරිද ඒක? එයා අසනීපින්ද එහෙනම් එක එක්කෙනා එක එක්කෙනා එක එක දුකෙන් ඉන්නේ. අරයාගේ අසනීපේ හින්දානම් හරිද? gedara ඉන්න දැන් අපි දැන් gedara කෙනෙක් අසනීප වුණා කියලා. එක එක්කෙනාට එක එක්කෙනාට උපදින gedara ඉන්න අනිත් එක එක්කෙනාට මෙයා ගොඩාක් අසනීප වුණාම එක එක්කෙනාට එක එක්කෙනාට උපදින දුක වෙනස්. ඉතින් එකම අසනීප වෙලා තියෙන එකම කෙනා, gedara හිටිය කෙනා. දුක වෙනස්. ඇයි ඒ ඒ කෙනාගේ සිත තුළ තියෙන තණ්හාවේ ප්‍රමාණය අනුව තමයි දුක් ඇතිලා දෙන්නේ. එහෙනම් දුකට හේතුව රසනීපයවක්වත් ඒ අසනීපය නම් ඒ පුද්ගලයා නම් දුකට හේතු වෙන්නේ ඔක්කොටම එක ගන්නට එන්න බෑ. නේද? එතකොට මේ මේ මේ දුක අඩු වැඩි වෙලා තියෙන්නේ ඒ ඒ කෙනාගේ අරයා කෙසේ තියෙන ආදරය කියන්නේ නේද? ආදරය වැඩි අයට දුක වැඩි. ආදරය අඩු අයට දුක අඩුයි. එහෙනම් මට දැනෙන්න ඕනේ මට මේ ඉපදිලා තියෙන්නේ මොකක්ද? තණ්හාව මේ තණ්හාව හින්දා මේ දුක් විඳින්නේ. පංච පාදානස්කන්ධය කියලා හිතෙන තණ්හාව හින්දා. හරිද? අන්න ඒ පංච පාදානස්කන්ධය කෙරේ උපදිලා තියෙන තණ්හාව කියන්නේ සංස්කාරයක්ද නැද්ද? ඒකත් සංස්කාරයක්. එතකොට එන්න ඒ සංස්කාරය නිරුද්ධ වෙනවද නැද්ද? නැවත ඇති වෙන්නේ නැති වෙන්නම. එහෙම එකක් තියනවද නැද්ද? තණ්හාව කවදා හරි දවසක තණ්හා නිරෝධයක් තියනවද නැද්ද? නැවත ඇති නූපදින්නම නිරුද්ධ වෙන තණ්හාව. හරිද? අන්න ඒක දැනලා තියනවද දන්නේ දැනගෙන නිවන් දැකලා නෙවෙයි මම කියන්නේ. හරිද? අහලා තියනව නෙවෙයි. මගේ පැත්තෙන් මට කෙනෙක් කෙරෙහි දුක් උපදිනකොට ඒ උපදින දුකට හේතුව තමයි. හරියට මම මෙහෙම කියන්නම්කෝ. ඔක ලේසි තේරුම් ගන්න ලොකු ලෙඩක් හැදෙනවා. හරිද? අපි බෝ වෙන රෝගයක් හැදෙනවා මාරාන්තික එකක්. දැන් මම සද්දම නැතුව ඉන්නවද? මාරාන්තික ලෙඩක් මට හැදුණෝ මම මුකුත් කරලා වැඩක් නැතුව කියලා ඉන්නවද? නෑ බෙහෙත් කරනවා. ඒ බෙහෙත් කරන හැම වෙලාවකම මට දැනෙන දෙයක් තියෙනවා. නේද? මම අහන කට්ටිය දොස්තර මහත්තයා මොකද කිව්වේ? නේද? මොකද කිව්වේ මොකද කිව්වේ ඇයි මොකද කිව්වේ අහන්නේ අපි දන්නවා මේ ලෙඩේ හැදිලා හොඳ වෙච්ච ඉන්නවා කියලා දන්නවා මාරාන්තික ලෙඩක් මේ ලෙඩේ හැදිලා හොඳ වෙච්ච ඉන්නවා එහෙනම් මේ ලෙඩේ හැදිලා හොඳ වෙච්ච අඩුයි තමයි නමුත් හැබැයි හොඳ වෙච්ච ඉන්නවා එහෙනම් හොඳ වීමක් තියෙනවා. හරි? මම බෙහෙත් ගන්න යන්නේ සහ ඒ ගිහිල්ලා ඒව ගැන සාකච්ඡා කරන්නේ හොඳ වීමක් තියෙන හින්දාද නැද්ද? ඒක මට දැනෙනවද නැද්ද? හොඳ වීමක් තියෙනවා. හොඳ වීමක් තියෙනවා කියලා මම දන්නවා. ඒකද මම බෙහෙත් කරනවා ඒකට. ඒක නැති කරන්න. පැහැදිලිවම රිදෙන දේ අපහසු දේ ලෙඩේ. එනම ලෙඩේ හඳුනගෙන තියෙන්නේ. ඒකේ හොඳ වීමක් තියෙනවා. හොඳ වීමක් තියෙනවා. ඒක දන්න හින්දා මම මොකද කරන්නේ බෙහෙත් කරනවා. තණ්හාවෙන්ද ඇති වෙන දුක්ඛින්ද ඇති වෙන ලෙඩේ තමයි නේද? ඒ කියන්නේ ඒ ඒ පංච පාදාන ස්කන්ධයෙන්ද යම් දුකක් බයක් ඇති වෙනවා නම් ඒ ලෙඩේ තමයි තණ්හාව. අර කායික ලෙඩේ ඇති වුනහම හොඳ වීමක් තියෙනවා කියලා දැනුණා වගේම තණ්හාවක් ඇති වෙලා හොඳට දුක් විඳිනකොට හොඳ වීමක් තියෙනවා කියලා දැනিলা තියෙනවද කියලා තමයි මම ඇහුවේ. මේකේ නැති කිරීමක් තියෙනවා. නැති කිරීමක් තියෙනවා. නැති කිරීමක් තියෙනවා කියන සංඥාව. හරිද? අන්න ඒක නේද වටින්නම. ඒකට කියනවා අපි නිරෝධ සංඥා කියලා කියනවා. හරි? අන්න ඒ නිරුද්ධ වීම අපි මේ වැඩපිළිවෙල තුළ මේ මානසිකාර කියන වැඩපිළිවෙල දැකීමට පංච පාදානස්කන්ධය තුලින් මේ තණ්හාව නිරුද්ධ වෙනවාය කියන එක දැකීම දකිනවා නම් අපි එන්න ඒක විමර්ශනය කරනවා නම් ඒකට කියනවා නිරෝධානු ප්‍රසනාව කියලා. හරිද? ඒකට කියනවා දැන් කාමච්ඡන්ද ආදී මොනවද වැටෙන්නේ ධම්මානුපස්සනාවට වැටෙන්නේ. ඒතර කාමච්ඡන්ද ආදී කියන්නේ ධම්ම. ඒක සිතුවිලි. සංඥා සහ සංස්කාර දෙක. එහෙනම් එන්නේ ඒ කාමච්ඡන්දේ නිරුද්ධ වීම එකක් වෙනවා. අන්න ඒ නිරුද්ධ වීම එදාලා තියෙන්නේ දැන් ධම්මානුපස්සනාවේ තියෙන්නේ. තියෙන කාමච්ඡන්දය තියෙනවා බව දැනගනි. නැති කාමච්ඡන්දය උපදිනවා නම් ඒකත් දැනගනි. තියෙන කාමච්ඡන්දය නැති වෙනවා නම් ඒකත් දැනගනි. තියෙන කාමච්ඡන්දය නැවත නූපදින විදිහටම නැති වෙනවා නම් ඒකත් දැනගනි කියලා කියන්නේ ඒකයි. අන්න එහෙම ඒක ඒ එන්න ඒකට තමයි කියන්නේ නිරෝධානු පස්සනාව කියලා මේක තේරුම් ගන්න ටිකක් අමාරු දෙයක්. නමුත් හැබැයි මේ සංකල්පය ඇති කර ගැනීමෙන් ඊටාම වටිනාකමක් තියෙනවා අපි දැම්ම මෙදා මේක ඇති වුණොත් නේද මට නේද යන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට හැමදාම දුක් විඳින්න ඕනේ නෑ කියලා හැමදාම දුක් විඳින්න ඕනේ නෑ ඉදිරියට යා හැකිව තියෙන්නේ මේක දැනගත්තොත් මේක දැනගන්නවා කියන්නේ මොකද්ද මම මේ අහනකොට දැනගත්තා කියනකොට දැනගත්තා මං කියනකොට මේ පැත්තෙන් එහෙලා දැනගත්තා ඒ දැන ගැනීමද ඒ දැන ගැනීම නෙවෙයි මගේ මනසින් මං අත්දකින්න ඕනේ මේ තියෙන පංච උපාදානස්කන්ධේ නැවත නැවත නැවත නැවත නැවත නැවත හට ගැනීමට හේතු වෙන දේවල් එක්ක මේවා නැතිවීමට හේතු වෙන දේවල් ඒවා නැති වෙලා නැති වෙලා නැති වෙලා නැති වෙලා යනවා හරි එතකොට මේ යම් ක්‍රමවේදයක් භාවිත කරොත් බෙහෙතක් ගැල්ලුවොත් අසනීපයක් දුර වෙනවා වගේ මේ පංච උපාදානස්කන්ධයත් ඒක තුළ ඇති වෙන තණ්හාව අවිද්‍යාව ආදියත් ඒ වගේම දුරු වෙනවා. අන්න අර මූලිකව කය නිරෝධය පිළිබඳව හරි මේ කියන්නේ ඒ සනේහි ඇති වෙන පිඳීම පිළිබඳව අපි පංගානුපස්සනාව දක්වා ආවර්ධනය කරගෙන දකින්න ඕන එක. ඊළඟට එතනින් එහාට මේකේ හට ගැනීමත් දැන් අපි පටිච්ච සමුප්පාදය පිළිබඳව දැනගන්නවානේ අර කලින්ම ගත්ත නාම රූප පරිච්ඡේදයේ පච්චේ පරිග්‍රහ කියන තැන. පච්ච පරිග්‍රහකෙන් දැන පටිච්චසම්පාදය ගැන දැනගන්න වෙනවා. මොකද ඒ මේවා හටගන්න හේතු වෙන්නේ මොනවද කියලා. ඒකෙම නිරෝධය. ඒකෙම අනිත් පැත්ත තියෙනවා. තණ්හාව හේතුවෙන් උපාදාන ඇති වෙනවා. තණ්හා නිරෝධයෙන් උපාදාන නැති වෙනවා. හරි. එතකොට ස්පර්ශයේ හේතුවෙන් වේදනාව හට ගන්නවා. වේදනාව හේතුවෙන් තණ්හාව හට ගන්නවා. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙනවා. නේද? ඒ විදිහට අන්න අර Nirodha පැත්තට අවධානය යොමු කරලා පංච උපාදානස්කන්ධය දෙස බැලීම තමයි මේකේ කාරණා. දැන් අපි කොහොමද මේක කරන්නේ? පළවෙනියෙන් කළ යුතු තියෙන බංගානුපස්සනා පැත්තට හිත යොමු කරන එකයි. ඒ දක්වා වර්ධනය කරන විදිහ අපි කතා කරා. නමුත් මම කෙටි ක්‍රමයක් හරි තව ආයසරයක් කියන්න ඕන කොහොමද මේක වර්ධනය කරගන්නේ? හිතේ ඒ අරමුණ තියාගෙන යන්න ඕන. මේ Nirodhaයටපත් වීම සිද්ධ විය යුතුයි. Nirodhaයටපත් මේක තියාගෙන ඉන්නේ නෑ. මේක මම තියාගෙන ඉන්නේ මේක තියාගෙන ඉඳීමෙන් මේ තියෙන අධිකතර වූ කැමැත්ත සබාගෙන වාසය කිරීමෙන් මම මේ මේ කියන්නේ කවදාකවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ තියෙන මේ පංච උපාදානස්කන්ධය නිසාවෙන් කවදාකවත් මට සැනසීමක් ලබන්න බෑ. ඇයි? වෙනස් වෙනවා නම් ඒක සැපද? නේද? කොච්චර හොඳ වුණත් කොච්චර හොඳ දේවල් ලැබුණත් ඒකේ ඉහළම තැනට මම වෙනස් කරගෙන වෙනස් කරගෙන අරගෙන ගියා කියන්නකෝ. එතනදී වෙනස් වෙන එක නැති වෙනවා නම් කමක් නැහැ. මම මේ ලෝකයේ ඉන්නකෝ බලන්න මම වැඩේ දෙන්නම් ඔය වෙනස් වෙනකොට මට ඕන පැත්තට මම වෙනස් කරගෙන යන්නම් යන්නම් යන්නම් කියලා උඩටම අරන් ගියා. යමක් හදාගෙන. ඉතින් හරි අමාරු මේක වැල්ලේ හදන මාලිගාව වගේ. හරි ඇයි හදා හදා ඉදිත් කැඩෙනවා. කොහොම හරි අරන් ගියා කියන්නකෝ. උඩටම මම අරන් ගියා මගේ ජීවිතයේ ඉහළම තැනකට මේක අරගෙන ගියා. නමුත් ඒ අරගෙන යෑමත් එක්ක උඩටම ගිය තැනදි මං ඉන්නේ පීඩනයකින්. ඇයි මොකද්ද පීඩනය? ඒක ආය වෙනස් වෙනවමයි. ඒක එක දිගට තියෙන ස්වභාවය නැත. මගේ අදිත් කැඩෙනවා, නදහරියත් කැඩෙනවා, උඩටම ගිය කැඩලා අයින් වෙනවා. එහෙනම් අන්න ඒ පීඩිත తত্ত্বය මේ පංච උපාදානස්කන්ධේ තියෙනවා. ඒකත් ඒ ඒකෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. අපේ වැඩේ මොකක්ද අපි පිළිසරණ ප්‍රාර්ථනා කරන්නේ සරණක් පිහිටක් සතුටක් ලැබෙන එකම දේ පංච පාදානස්කන්ධය විදිහට තමයි අපේ සිතේ තියෙන්නේ හැමදේම ඒක හොයාගන්න පුළුවන් අපේ හිත ඒ විදිහට තියෙන්නේ කියලා හොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ තියෙන මේ තමන්ගේ ජීවිත බලාපොරොත්තුව ගැන හිතන එක. මේ ජීවිතේ මොකක්ද දන්නේ බලාපොරොත්තුව කියලා මම අහුවොත් පින්වත් අයගෙන් හැමෝටම තියෙන ජීවිතයේ අවසාන බලාපොරොත්තුව. මං හිටියොත් හෙට මැරෙයිද දන්නේ තව චුට්ටකින් මැරෙයිද දන්නේ ඒක වෙනම වැඩක් මැරුන් නැත්තම් මං කොයි වගේ කඩේමකටද යන්නේ මම ඔබ හිතන්න කියන හැමදාම කොයි වගේ තැනකටද මට යන්න ඕනේ මේ තියෙන දක්ෂකම් ඔක්කොමත් එක්ක මං මං කොයි වගේ කෙනෙක්ද වෙන්නේ කොයි වගේ තැනකටද අන්තිමට යන්න ඉන්නේ මං කැමති දරුවෝ ටික ඔක්කොම වට කරගෙන නේද මං කැමති දේවල් එකතු වෙලා තියෙන තැනක කිසිම වාදයක් ભેදයක් නැතුව හොඳට මුදල් ටිකක් එක්ක මං කැමති විදිහට ගයක් හදාගෙන නේද? එතකොට මං කැමති ගෙදර මං කැමති පළාත මං කැමති කට්ටිය වට කරගෙන මං කැමති විදිහට මුදලුත් මං කැමති විදිහට තියාගෙන සුවසේ හැන්දෑයාම ඉන්න ඕනද නැද්ද? නේද? ඒක නේද ජීවිතය අරමුණ. ආ නෑ මගේ වෙන්නේ නැති නේද? ජීවිතයේ අරමුණු හුඟක් අය ජීවිත අරමුණු කරලා තියෙන අන්න ඒ වගේ. එතකොට ජීවිතයේ අරමුණ ඒක නම් එතන ඔය කියන තැන සැනසීමක් තියෙන තැනක්ද? නෑ. මොකද ඒකක්වත් පවත්වන්න බෑ. මං හිතන විදිහට ඔය එකක්වත් වෙන්නේ නෑ. උනත් ඒවා තියාගන්න බෑ. අමාරුවෙන් එතනට ගත්තත් ඒවා වෙනස් වෙලා යනවා නැති වෙලා යනවා. එතකොට ඊට වැඩිය එහා ගිය වටින අරමුණක් අපිට තියෙන්න ඕනද නැද්ද? ඊට වැඩිය එහා ගිය වටින අරමුණක් අපිට තියෙන්න ඕනේ. ඒ තමයි ඔන්න ඔය කියන මේවායින් අත මිදීමේ අරමුණ. හරි ස්ථීර සැනසීමක් ඇති කරගෙන වාසය කරන අරමුණක් අනිත් එක තමයි මේවා තබා ගැනීමෙන් සිද්ධ වෙන දේ තමයි අපිට කොයි වෙලාවක හරි අපේ මරණයත් එක්ක මේ තණ්හාව කියන එක තියාගත්තොත් එහෙම අපි කොයි වෙලාවක හරි නරක තැනක උප්පත්ති ලබන්න පුළුවන්කම තියෙන. ඉතින් හරි භයානක අවදානං සහිත ජීවිතයක තමයි අපි මේ ඉන්නේ. ඉතා අවදානං සහිත ජීවිතයක තමයි ජීවිතයක් තමයි ගෙවන්නේ. ඒකින්ද ඒ ගැන අපි හොඳම අදහසක් ඇති කරගන්න ඕනේ මේ ජීවිතය ජීවත් කරවන්න ඕනේ නියම අරමුණක් ඇතුව. දැන් එතකොට අපි බලමු කොහොමද මෙතෙන්ට යන්නේ එතෙන්ට ගියාට පස්සේ මොකක්ද කරන්න ඕන මේ අදාළ පළවෙනි තැනට යෑම බංගානුපස්සනාව දක්වා යන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕන ඉස්සෙල්ලාම අපි මම කියන එකපාරටම මේ මේ වේදනාව ගන්නකොට දැන් අපේ තියෙනවනේ වේදනාවල් කියනවා ඒක දැනෙනවනේ දැනුත් තියෙනවනේ හැම වෙලේම හැම කොහේ හරි තැනක අපේ ශරීරයේ වේදනාවක් හට ගන්නවා චක්කු සම්පස්ස සෝ සම්පස්ස ගාන සම්පස්ස ජීව සම්පස්ස කාය සම්පස්සද කියලා මනෝ සම්පස්සද එහෙම වේදනාවක් නැති වෙලාව නැහැ. මොකද හැම සිතක් සිත් වේලියක් අපේ තියෙනවා දිගටම හැම හිතක් එක්කම උපදින චෛතසිකයක් තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාවේ ඇත්තටම හැම නිමේෂයකම ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. අපි හිතුවට අපේ ධනෙ එක දිගට රිදෙනවා අපේ කකුල එක දිගට රිදෙනවා කියලා හොඳට අවධානය යොමු කරොත් තේරෙනවා මේ ශනේ රිදිත රිදෙන ඊළඟ ශනේ ඊළඟ ශනේ රිදිත රිදෙන ඊළඟ ශනේ ඊළඟ ශනේ ඊළඟ ශනේ වෙනස් කියලා. හරිද? මේක එක දිගට තියෙනවා වගේ දැනෙන්නේ ඇයි? අර වේගෙන් වේගෙන් වේගෙන් එතනම වේදනාවක් හටගන්න එක. හරිද? එතකොට මේ නිරුද්ධ වීම කියන එක තේරුම් ගන්න තියෙන පළවෙනි තැන අපි මේක ගවේෂණය කරනකොටම මේ නිරෝධ වීම කියන එක තේරෙනවා. මම අර හැමදාම අහන ප්‍රශ්න දැන් මෙතෙන්දී ආයසරයක් ඕන වෙනවා අපිට මේක තේරුම් ගන්න. පළවෙනියෙන් දැනෙන හැටි මේ සම්පතිය කැඩිලා තියෙන හැටි. අපි හිතාගෙන ඉන්නේ වේදනාව කියන එක මේ එක දිගට එක තැනක තියෙන එකක් කියලා. මේ ඒ අවබෝධයක්වත් අපිට නැති හැටි බලන්න. අපි මේක ගවේෂණය කරලා නැති හින්දා දැන් මාත් එක්ක කතා කර කර ඉනකොට හුස්ම දැනෙනවද? ඔන්න දැන් කියනකොටම දැවුණා. නේද? දැන් කියනකොට මේක දැනෙනවා. ඇස් පිහෙලන ඔන්න දැන් කියනකොට දැනෙනවා. මම කිව්වා ඇස් පිහෙලනවා කියලා ඔන්න දැන් දැනෙනවා. නේද? මේ දැන් ඔකට මම ප්‍රශ්න දෙකයි අහන්නේ. එකක් තමයි මෙතර වෙලා ඇසිපියහැරීමේ දැනීම තිබුණා දැනුනේ නැහැ. හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැහැ. ඒකද හරි මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබුණේම නැහැ. ඔක්කොටම හිතෙන්නේ පළවෙනි එක හරි කියලා. පළවෙනි එක මොකක්ද කිව්වේ? දැනීම තිබුණා දැනුනේ නැහැ. දැනීම තිබුණා දැනුනේ නැහැ. හරිද බලන්න ඒක? දැනීම තිබුණලු දැනුන්නේ නැල්ලු. දැනෙන්නේ දැනීම තියෙන්න පුළුවන්ද? දැනීම තිබුණා නම් දැනෙන්න ඕනේ. දැනීම තිබ්බනම් දැනෙන්න ඕනේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? හුස්මේ වේදනාව කියන එක අවධානය යොමු වෙනකොට නිරුත් වෙනවා. ඒක නෑ. ඒක නෑ. නේද? එහෙම වේදනාවක් එහෙම එකක් කොතනකවත් නෑ. ආය එතෙන්ට අවධානය යොමු වෙනකොට ආය උපදිනවා. හරි. අවධානය යොමු වෙනවා කියන්නේ විඥානය එතන හට ගැනීම. ඒක ඉතින් ප්‍රකට කාරණාවක්. වේදනාව හැට ගැනීමට ඕන වෙනව මොනවද? බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන සහ විඥානය. නේ? විඥානයේ බැස ගැනීමක් ඇතේට නැති වෙනකොට හුලං වදිනවා තමයි ඇවිල්ලා මේ නහයේ නේද හුලං වැද්දට ආරම්මණයක් ඇති වෙන්නේ නැහැ. කාය ආරම්මණයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක කිසිම විදිහකින් ස්පර්ශ අරමුණක් නැත්තම් පොට්ටබ්බාරාම්මණයක් කියලා ගන්නේ නෑ ඇයි පොට්ටාරබ්බන් පොට්ටාරබ්බාම ආරබ්බ පොට්ටබ්බ අරමුණක් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි කාය ප්‍රසාදයක් කාය ප්‍රසාදයක් එක යම් කිසි රූප කොටසක් ඇවිල්ලා ගැටිලා කාය විඥානයක් උපදිනවද කාය විඥානයක් උපදිනවද අන්න ඒ ගැටෙන රූප කොටසට කියනවා පොට්ටබ්බාරම්මණය කියලා. ඒ රූප කොටසට කියනවා පොට්ටබ්බාරම්මණය කියලා. එතකොට දැන් ඇහැට රූපයකුත් එහෙමයි බාහිර රූපයක ඇහෙත් එක්ක ගැටෙන කොටසේ කියන්නේ බාහිර වර්ණ රූපයක් හේතු කොටගෙන චක්කු විඥානයක් උපදිනවද චක්කු ප්‍රසාදේ අන්නේ කොටසට කියනවා රූපාරම්මණය කියලා. හරිද? කනේ ශබ්දයක් ඇති කරවන්න යම්කිසි කොටසක් යම්කිසි රූපයක් අපේ සෝත ප්‍රසාදයේ ගැටෙනවද? ඒ ගැටීම නිසා විඥානයක් උපදිනවද? ඒ විඥානය හදන්න සෝත ප්‍රසාදයේ විඥානයයි දෙක එකතුව ඒක හදන්න හේතු වෙන කනේ ගැටිච්ච රූප ටිකට කියනවා සෝතාරම්මණය කියලා. එතකොට මේ මේ අරමුණ ගැනීමක් නෑ කායාරම්මණයක් සිද්ධ පොට්ටබ්බාරම්මණයක් සිද්ධ වෙන්නේ නැහැ විඥානේ චක්කු විඥානේ හෝ සෝත විඥානේ හෝ මනෝ විඥානේ හෝ යෙදලා තියෙනවා එහෙනම් අපිට මේ ඇති වෙන දැනීම ඒක ඇති වෙනව නැත්නම් ඒක නිරුද්ධ වෙනවා ඒ කියන්නේ අපිට මේක දැන් මේ මේ ඇසිපිය හෙලනවා කියලා ඇසිපිය හෙලීමේ දැනීම කියලා එකක් තියෙනවානේ. දැන් අවුරුදු කීයකට පස්සේද දැනුනේ? මම දැන් කියනකොට සමහර විට මේ මුළු අවුරුද්දෙම මොකද දැන්නලා මොකද දැන්නලා මුළු අවුරුද්දෙම මම ඇසි පිහලා දැන්නලම නැහැ ඒ කියන්නේ ඒක නිරුද්ධ වෙලාමයි තිබිලා තියෙන්නේ එහෙනම් අපිට එනකොට හිතෙන්නේ මොකද්ද නෑ ඒක තියනවා දැනුන්නේ නැහැ කියලා ඒක හැම වෙලේම තියනවා දැනුන්නේ නැහැ කියලා එතකොට එහෙම එකක් නෑ එන්න ඒ නිරුද්ධ වීමට හැම එකක්ම එහෙමයි පංච උපාදානස්කන්ධයට අදාළ හැම එකක්ම එහෙමයි අපි මෙන්න මේ කතාව කියන එක හරිද කියලා බලන්න. මට මං කාට හරි කියන මෙන්න මෙහෙම. මට මම අවුරුදු ගාණක් තිස්සේ කෙනෙකුට එක දිගට ආදරෙන් හිටියා. හරිද දන්නේ? හරිද දන්නේ? අපිට කියනවනේ නේද? මම දැන් අවුරුදු 4ක් තිස්සේ අවුරුදු 5ක් තිස්සේ බොහෝම ආදරෙන් ඉන්නවා කියනවා. එහෙම කියන්නේ කොහොමද? නේද? ඒ ඒ කියන ආදරය තරහක් වෙන මොකක් හරි කර තරහ ගිය වෙලාවට පොතක් බලන වෙලාවට හරිද වෙනත් යමක් කරන වෙලාවට අර ආදරය තියනවද? ඒක සැරෙන් සැර තිබිලා තින්නේ කොහොමද? කැඩි කැඩි තිබිලා තින්නේ කැඩි කැඩි තිබිලා තින්නේ කැඩි කැඩි තිබ්බම අද වෙනසුත් වෙලා නමුත් මෙතන අපි ආරමුණු කරන්නේ නිරෝධයට. හරිද? ඒතර පංච උපාදානස්කන්ධයේ Nirodhe දකින්න කෙනාට ඔන්න ඔය වගේ කඩාවැටීම් තේරෙනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ එක දිගට තියෙන ආදරය කියලා නෑ. හරි. අහවල් කෙනා අපිත් එක්ක දැන් අවුරුදු ගාණක් තරහින් ඉන්නවා. හරි කතාවද? නෑ නේද? ඒක කියනවනම් කියන්න වෙන්නේ අහවල් කෙනාගේ සිතේ අපි ගැන තරහ උපදින ස්වභාවයක් තියෙනවා. දැන් කෙනෙක් කියලා අපිට අන්න එහෙම ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක හොඳයි. <laughs> කරනවා නම් ධර්මානුකූලව ආදරේ ප්‍රකාශ කරනවා කරන්නේ. මගේ හිතේ විදෙන් විදේ ඔබ කෙරෙහි ආදරය උපදින ස්වභාවයක් තියෙනවා. <laughs> එහෙම තමයි කියන්නේ ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ඇත්ත ඇත්ත. මොකද ඒක ස්වභාවයක් තියෙනවා කියලා කියන්න ඕනේ හැමෝටම එහෙම නැහැ. නේද? දැන් අපිට ආදරය උපදින කවුරු හරි ඉන්නවා නම් මගේ හිතේ එයාගෙන ආදරය උපදින ස්වභාවයක් තියෙන. ඒක විදෙන් විදේ තියෙනවා. හරි? හැමෝම කෙරෙහි තියෙනවද? නෑ. ඒතකොට හැමෝටමත් අපි කෙරෙහිත් නෑ. ඒතකොට මාත් දැනගන්න අහවලා ගීතයේ සැරෙන් සැරේ මං ගැන ආදරයක් උපදින ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට තමයි මට මේක කියන්න වෙන්නේ. වෙලාවකට ඒක නිරුද්ධයි. ඒ වෙලාවට ඒක නෑ. අන්න ඒ නිරුද්ධය කෙරෙහි අපේ හිත යොමු වෙලා නෑ. හරි. ඒතකොට ඒකට හිත යොමු කරපු කෙනා තමයි අර විදිහ ප්‍රකාශ කරන්නේ. ජීවිතේ ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත කියලා දැනගන්න කාගේ දිහාටද හැරිලා බලන්න ඕන. මගේ දිහාට හැරිලා බලන්න. මගේ දිහාට හැරිලා හොඳට බලනකොට මට තේරෙනවා මේ හැම එකකම නිරුද්ධ වීමක් තියෙනවා. ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. අන්න ඒ නිරුද්ධ වීම ඉස්සෙල්ලා අල්ලගන්න ඕනේ. හරිද? ඒක අල්ලගන්න නම් අපි චිත්ත ඒකාග්‍රතාවයක් හොඳින් ඇති කරගන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න මූල කමඨහනක් අවශ්‍යතාවයක් තියෙනවා. මූල කමඨහනක අවශ්‍යතාවයක් කියලා කියන්නේ පළවෙනි මූල කමටහනට ඉස්සෙල්ලා ඒ කියන්නේ ඇත්තටම හොඳ නැද්ද? ඒ එහෙම දැන් දැන් දැන් අර අතෙන්ටම ගන්න අතෙන්ට යන ආයසරය මේකද කරන් දැන්නේ පටල පටල තමයි කියලා දෙන්න වෙන්නේ. නේද? කියන්නත් අමාරුයි තේරුම් ගන්නත් අමාරුයි. ඒක තියෙන ඒ කියන්නේ මේ හිතක ඊටාම අමාරුවෙන් උපදින හැඟීමක් මේ විස්තර කරන්න හදන්නේ. ඒක විස්තර කරගන්න ඉතින් මට වචන අඩුයි අමාරුයි. ඒ තියෙන විදිහට ওই පැත්තට ග්‍රහණය කරගන්නත් අමාරුයි පුළුවන් උත්සාහයක් ගමු. නේද? දැනිච්ච විදිහක් තියෙනවා මේ කතා කරද්දී අපේ ගුරුවරු අපිට කියලා දෙද්දි දැනිච්ච විදිහක් තියෙනවා. ඒ දැනිච්ච විදිහ තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. මම දන්නේ ඒක කොච්චර සාර්ථක වේද කියලා. මෙහෙම ගන්න. අහවල් කෙනාගේ හිතේ මන් කෙරෙහි ආදරයක් උපදින ස්වභාවයක් තියෙනවා කියන එක මට දැනෙන ගාණක් ඇවිල්ලා දැන්. ඒක මට එහෙම තේරුමක් තියෙනවා දැන්. ඉස්සෙල්ලා වගේ ඉස්සෙල්ලා නම් තිබ්බේ කොහමද? එක දිගට තියෙන ආදරයක් තියෙනවා. කියන්නේ කිව්වේ දැන් දැන් මට තේරෙන හැම වෙලේම එහෙම ස්වභාවයක් තියෙනවා කියලා. ඒ ස්වභාවය නිත්‍යද අනිත්‍යද? ඒ ස්වභාවයත් මොකද වෙන්නේ? ඒකත් වෙනස් වෙනවා. එහෙනම් මට තව එකක් ඔකට දාන්න තියෙනවා. දැන් <laughs> කෙනෙකුට කියනවා නම් ඇත්තම කියනවා නම් මට ඔබ කෙරෙහි ආදරයක් ඇති වෙන ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවයේත් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. නේද? <laughs> ඒ වෙන එකක් නැති වෙන්නත් පුළුවන් ඔන්න ඇත්ත නේද? ඒකට එහෙම තමයි කියන්න වෙන්නේ. එතකොට මම එහෙම කියන්නේ මට අනිත් අය ගැනත් එහෙම දැනෙනවද නැද්ද? එතකොට මට දැනෙනවා දැන් අපි වෙනදාට ආදරය වගේ දේවල් බාරගන්නේ බොහොම සන්තෝෂයෙන්. නේද? බලාපොරොත්තු ඇතුව තමයි බාරගන්නේ. ඒ කියන්නේ මේක වෙනස් වෙන්නෙම නැතුව තියේ කියන බලාපොරොත්තු ඇතුව බාරගන්නේ හින්දා ඒකට ඇලිලා තියෙන්නේ අපි. ඒක ග්‍රහණය කරගෙන තියෙන්නේ. තියෙන්නේ නෑ වෙනස් වෙන්න කියලා සදින් අල්ලගෙන තියෙන හිතන්නේ වෙනස් වෙන්නෙම නෑ කියලා. දැන් මම අර කාරණා දෙක දන්නවා. ඔය එහා පැත්තේ තියෙන්නේ මං කෙරෙහි මේ දවස්වල ආදරයක් තියෙන මේ දවස්වල. ආදරයක් තියෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ වෙනස් වෙන ස්වභාවයකුත් තියෙනවා කියලා දන්නවනම් මට මේ ආදරය ගැන ඇතිවන ඇලීම හෝ මට මේ ආදරය ගැන ඇතිවන ග්‍රහණය වීම අඩුද නැද්ද? ගොඩක් අඩු වෙනවා. වැඩක් නැහැ නේද? තේරුමක් නැහැනේ. ඒ තේරුම්න්නේ නැත්නම් මොකද අන්න අර පැත්තේ තියෙන එක මෙන්න මේ જાති එකක්. අන්න ඒක ඇලිම් අඩු වෙනවා. හරිද? දැන් මම කියන්නේ අන්න ඒ Nirodha අන්න ඒ නැතිවීම කෙරෙහි අපේ අවධානය හොඳට යොමු කරන්න ඕනේ ඒක මේ පංච උපාදානස්කන්ධේ නැතිවීමක් නේද? එතකොට එන්න ඒක තේරුම් ගත්තොත් මට තියෙන පීඩණය මට තියෙන එවැනි මානසිකත්වයක් ඇති කරගත්තොත් මට තියෙන මේ අපහසුතාවයන් රත් වෙන දැවෙන ගතිය බලාපොරොත්තු වෙන ගතිය නේද අපේ හිත හරියට බලාපොරොත්තු තියෙනවා අන්නේ බලාපොරොත්තු ඇති වෙන ගතිය අඩු වෙනවද නැද්ද නැති වෙනවද නැද්ද එහෙනම් තුවාලේ හොඳ වෙනවද නැද්ද තුවාලේ හොඳ වෙන පැත්තට යනවා අන්න ඒක තේරිච්ච කෙනා බෙහෙත් ටික ගල්ව ගන්න පටන් ගන්නවා එහෙනම් මම මගේ මනසින් අන්න අර ස්වභාවය අත්දකින්න ඕනේ මගේ මනසේ අන් අය කෙරෙහි ආදරය ඇති වෙන ස්වභාවය සහ ඒ ඒ ඒ ඒ ස්වභාවයත් වෙනස් වෙන බව මගේ පැත්තෙන් අත්විඳින්න ඕනේ. නේද? මගේ පැත්තෙන් අත්විඳහම ඒක නිකම්ම එහා පැත්තට යොදන්න ඇප්ලයි වෙනවා නිකම්ම එහා පැත්තට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉති අජ්ජත්තං වා ධම්මේ ධම්මානුපස්සී විහෙරති. තමන්ගේ පැත්තෙන් අජ්ජත්තිකව බලන්ඩ මේක සිද්ධ වෙන විදිහ ඇතිවීම නැතිවීම සිද්ධ වෙන විදිහ කියලා. එහෙනම් දැන් එතෙන්ට යන්න ඒක දැනුණා නම් ඒ කියන්නේ මේ රෝගය හොඳ වෙනවා කියන එක හොද්දටම දැනුණා නම් ඒ දැනෙන්නේ මොකද්ද? නිරෝධයයි මේ දැනෙන්නේ. රෝගය හොඳ වෙනවා කියන්නේ නිරෝධය. හරිද? ඒ කියන්නේ නිකන් අර අර දකින්න නිරෝධය නෙමෙයි දැන් අපිට අරමුණු වෙන්නේ මොකද්ද? තණ්හා නිරෝධය. නේද? මේක දැක්කොත් මේක තේරුණොත් අර බලන්න ඉස්සෙල්ලා අරකේ නැතිවීම දැක්කා. නේද ආදරය කියන එකේ එහා පැත්තෙන් මෙහා පැත්තට එන එක ඇති වෙන ස්වභාවය තියෙනවා ඒ ස්වභාවයත් නැති වෙනකොට ඒක නැති වෙනවා කියලා ඒක දැක්කා ඒක දැකීමෙන් මගේ තණ්හා නිරෝධයක් සිද්ධ වෙනවා තදාංග වශයෙන් නිරෝධයක් සිද්ධ වෙනවා ඒක ඒක අත්දැක්කොත් සම්පූර්ණයෙන්ම සමුච්ඡේද නිරෝධය සිද්ධ වෙනවා එහෙනම් එහෙනම් මගේ මේ මෙතන තියෙන මෙතන ඇති වෙන මේ පංච උපාදානස්කන්ධයේ නිරෝධ නිරෝධ වීම සිද්ධ වෙන අරක තේරුම් ගත්තොත් නේද දැන් ඔය දෙක හරියට යමෙක් තේරුම් ගත්තට පස්සේ හරියට මේක මොකක් වගේද? තුවාලය හොඳ කරගන්නවා වගේ. නේද? තුවාලයක් හොඳටම ඇදිලා රිදි රිදි ඉන්නකොට එන අරමුණ තමයි පැහැදිලිව එන අරමුණ තමයි අනේ බෙහෙත් ටිකක් දාගන්න මේක හොඳ කරගන්න ඉක්මනට හොඳ කරගන්න ඕන කියලා. අන්න ඒ වගේ අරමුණක් මට මේ කාරණා දෙක හින්දා ඇති වෙනකොට මොකද වෙන්නේ? මේකට මාර්ගය හොයන්න මාව පිළිවෙලා. මේකට මාර්ගය හොයන්න පෙළඹෙනවා. ඒකයි ඕවා කරන්නේ නැති හින්දායි අපිට මාර්ගය හොයන්න පෙළඹෙන්නේ නැත්තේ. දැන් මේ දවස්වල මාර්ගය හොයන්න පෙළඹෙලා දන්න ඉන්නේ. <laughs> බෞද්ධයන්ගෙන් මම හුඟක් අහනවා ආර්ය ස්ථාංග මාර්ගයේ අංගාට මතකද කියලා තනියම බලන්න කියලා. අදත් බලන්න මේ ධර්මය අහන කට්ටිය පොඩ්ඩක් බලන්න තනියම ඇස් දෙක පියාගෙන අංගාට මතකද කියලා. බලන්න පොඩ්ඩක් මේ දැන් බලන්න වැඩි කල් දාන්න නැතුව මතකද බලන්න. මතකයි නම් හොඳයි. හරිද? හුඟක් අයට මතක නැහැ. හරි. හුඟක් අයට මාර්ගය මාර්ගයේ අංග 8වක්වත් මතක නැහැ. ඒවා ගවේෂණය කරලා නැහැ. හරි. එතකොට ඒවා ගවේෂණය කරපු කෙනෙකුට තේරෙනවා මගේ හිතේ ඒ අංග උපද්දවා ගන්න ඕනේ. හරි. මොකද ඒවා ඒවා උපද්දවන්න මම අපි අර පටන් ගද්දි මොකද නේද? දැන් ඔය පාණාතිපාතා වේරමණී වගේ කියන දේවල් විරති චෛතසිකයන්. එතකොට පාණාතිපාතා වේරමණී කියන්නේ අපේ හිතේ උපදින සිතුවිල්ලක් කියලා මම ඊයේත් හොඳට පැහැදිලි කරා. ඒ ඒ තමයි ප්‍රාණඝාතයෙන් වළකින සිතුවිල්ල. මේක වැටෙන්නේ කොතෙන්ද? සම්මා නේද? මේ මේ තියෙන සම්මා කම්මන්තයට ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපිට පුළුවන් වෙන්න ඕනේ මේක තේරුම් ගන්න මේ ආර්ය ශ්‍රේණික මාර්ගය උපද්දවා ගන්න ඕනේ කියලා. එතකොට සිල් රකින්න වෙනවා. දැන් මම දැන් මම සිල් රකින්නේ ඒ කියන්නේ අර උද්‍යව්‍ය தත්වෙට යන්න අවශ්‍ය වෙලා මම දැන් සිල් රකින්නේ වෙනද වගේ අදහසකින් නෙවෙයි. උද්‍යව්‍ය වැනි දෙයක් ඒ කියන්නේ උද්‍යව්‍ය ඥානය දක්වා ගිහිලා මේ ටික අවබෝධ කරගැනීමෙන් ලැබෙන සැනසීම මට දැන් හිතට දැන්ලයි තියෙන්නේ. අන්න ඒකින්ද අන්න ඒ ලැබෙන සැනසීම ලබා ගැනීම සඳහා මම මේ සිල් රකින්නකොට මට තද අදිස්ථානයක් එන්න උනාට අර නිකන් කියන වාක්‍යයක් තියෙනවා. ඒකයි වාක්‍ය පුරුදු වෙලා තියෙන්නේ. මේ පංචශීල ප්‍රතිපදාව උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා සාදු සාදු සාදු කියලා කියලා දානවා. <laughs> ඒකත් කියලා සාදුත් කියලා හරි ඔක්කොම කියනවා. මෙලෝ අදහසක් නෑ ගැඹුරු අදහසක් මොකක්වත් නෑ. මොකද Nirodhe ගැන කිසිම අදහසක් නැති හින්දා. නිරෝධානුපස්සනාවක් සිද්ධ වෙලා නැති හින්දා එයාට යන මාර්ගය තදට දැනෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ තුවාලෙට මොනවා හරි ගන්නවා. තුවාලයක් ආපුවාම මොක මොනවා හරි ගන්නවා මටද? හොඳ වේද නැද්ද දන්නේ නැහැ. නැත්නම් තුවාලේ වැඩි වෙන්නේ නැද්ද ඒවත් දානවා වගේ. ඒතර හරි කිසි අදහසක් නැහැ මේක හොඳ කරගන්න ඕනේ කියලා. අන්න එහෙම මේක හොඳ කරගන්න ඕනේ කියන හැඟීම අපේ තුල ඇති වෙන්නේ ඔන්න නිරෝධානුපස්සනාව වඩන කෙනා සිල් එතකොට සිල් ආරක්ෂා කරන්න ඕනේ. සිල් ආරක්ෂා කරාට විතරක් මදි හිතේ නොසන්සුන්කම් අඩු වෙන්නේ නෑ. මෙයා ඉතින් හොඳට සිල් ආරක්ෂා කරනවා. ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරයත් ඇති කරන හැං රූපයක් දැක කිසිම මනාපයක් අමනාපයක් ඇති කරගන්න නැතුව හිත හොඳට ඇත්තට මේ එතන හරිය වටින තැනක්. දේශයකට බෑ මේක කරන්න. පන්සිල් රකින්න විතරක් නෙවෙයි. ඇහෙන් රූපයක් දැක මනාපයක් කමනාපයක් ඇති කරගන්න නැතුව වාසය කරන්න පුළුවන් නම් කනෙන් ශබ්දයක් අසා මනාපයක් කමනාපයක් ඇති කර ඇති වෙන්න දෙන්නේ නැතුව වාසය කරන්න පුළුවන් නම් ඒවා නිසා ඇති වෙන දේවල් තියෙනවා නම් ඒවා මම මගහැරලා ඒ විදිහට මේක මේ ඉන්ද්‍රිය සංවරයේ ඉන්න පුළුවන් නම් ඉක්මන් සමාධියකට හේතුවක් වෙනවා හරි එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන දැන් බලනවා ඔය කියන මනාපමනාප ඇති වෙන්න හේතු වෙන්න ප්‍රධාන දේවල් තමයි රාගය, තරහ වගේ දේවල් නේද? ඒකින්ද මේ ඒවාට తాවකාලිකව හොඳම විසඳුම තමයි සතර කමඨහනේ හම්බෙන්නේ. ඒ කියන්නේ චිත්ත විසුද්ධිය ගැන මම කියන්නේ. චිත්ත විසුද්ධිය ඇති කරගත්තට පස්සේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය දක්වා සතර කමඨහන වඩමින් ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ අපිට කාගෙන් හෝ උපදේශයක් අරගෙන ditthi suddhi ආදියට යන්න පුළුවන්කම තියෙනවා. ditthi suddhi ආදියට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ එතෙන්ට අපේ හිත වර්ධනය කරගන්න ඕනේ. මේකට මේ කියන ආකාරයට ඔය බංගානුපස්සනාව වර්ධනය වෙනකොට ඔය කියන විදිහට අපේ සිත අවශ්‍ය කරන ඉලක්කයට එතකොට චිත්ත විසුද්ධිය ඊට පස්සේ ditthi විසුද්ධිය කාංකා වේතරණ විසුද්ධිය අපිව විස්තර කරා එතකොට සිල් රකින්න ප්‍රධානව එතනින් පටන් ගන්න සතර කමඨහන වඩන්න පටන් ගන්න. ඒ සතර කමඨහනෙන් එකක් හෝ වෙන එකක් මූල කමඨහන කරගන්න ඕනේ. මූල කමඨහන කියන්නේ අපි මොකක් හරි එක අපේ රුචිකත්වයක් තියෙන එක කමඨහන ගන්නවා. අරගෙන ඒක කරගෙන යද්දි මට රාගෙන් බාධාවක් එනවනම් අසුබේ වඩනවා. ඒක කරගෙන යද්දි මට තරහෙන් බාධාවක් එනවනම් මෛත්‍රිය වඩනවා. මේවා කර කර කර කර අර කමඨහන් ටික ටික ටික ටික ටික උස ගන්නවා. හරිද? ඔන්න ඒ විදිහට අපිට පුළුවන් උද්‍යව්‍ය ඥානය දක්වාම මේ වැඩ පිළිවෙල අරගෙන යන්න මම ඒක ගොඩක් විස්තර කරලා තියෙනවා. හොඳයි මම හිතන්නේ අපි බඩ බොහෝ දේවල් ඉගෙන ගත්තා අද සඳුදා දැන් ඉතින් පැවරීම තමයි වෙන මොකක්වත් නෙමෙයි නැති නැතිවීම ගැන නැත්තම් Nirodhaය ගැන සහ තණ්හා Nirodhaය ගැන නේද? කාය Nirodhaය විතරනේ තණ්හා Nirodhaය උපාදාය උපාදාන Nirodhaය ගැන හොඳින් හිතට අරගෙන හැම වෙලේම වාසය කරන්න උත්සාහ කරන මේවා නැති කිරීමක් තියෙනවා නැති කිරීමක් තියෙනවා කියලා තමන්ගේ හිතේ උපදින තණ්හාවත් නැති කිරීමක් තියෙනවා කියලා. ඉතින් ඒ ටික උත්සාහ කරන් අපි හෙට දවසෙත් සාකච්ඡා කරමු. හොඳයි අද දවසේ මේ මැදිරියට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසගේ බැතිබර දායකත්වය තමයි නිවසේට ධර්ම දේශනාව අරගෙන එන්නට අවශ්‍ය කරන පසුබිම සකස් වෙන්නේ. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාම ඒ වගේම ධර්ම දේශනා කරපු මම ඔබ අප හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම වැඩසටහන දායකත්වයේ දරපු මේ පැමිණ සිටින පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති